මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආදි වස්තුක ශීලයේ සමාදන් වේ නමස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි द्वितीयम्पि सङ्घं शरणं गच्छामि ततीयम्पि बुद्धं शरणं गच्छामि ततीयम्पि धम्मं शरणं गच्छामि ततीयम्पि सङ्घं शरणं गच्छामि शरणगमनं सम्पूर्णं පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි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 සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුං සුවක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ ධම්මං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 ධනපාලකෝ නාම කුංජරෝ කටුකප්පභේදනෝ දුන්නිවාරියෝ බද්ධෝ කබලං නභුඤ්ජති සුමරති නාගවනස්ස කුංජරෝති සදහවත් පින්නතුනි මහා කරුණික තිලෝගුරු බුදුරජාන් වහන්සේ මෞපිය උපස්ථානයට සමාජ ධර්ම අතර උත්කෘෂ්ඨ තැනක් ලබා දුන්නා. ඒ ගුණ ධර්මයේ මුළුගැන්වෙන අවස්ථාවල උපාය කෞශල්‍ය යොදලා ඊට ප්‍රතිකර්ම පවා යෙදුවා. බෝධිසත්ව අවදීදී තමන් වහන්සේ ඒ ගුණ ධර්ම පිළිීමෙන් දුන් ආදර්ශය අවස්ථානුකූලව හෙළිකර වදාලා අද අපි මාතෘකා කරගත්තු ගාථාවත් ඊට අදාළ නිධාන කතාවත් ආශ්‍රයෙන් ඊට සාධක ලබා ගන්න අපට පුළුවන් වේවි. සවැත් නුවර එක්තරා බමුණෙකුගේ පුත්‍රයින් හතර දෙනෙකු අරමුණු කරගෙනයි බුදුරජාන් වහන්සේ මේ ගාථාව දේශනා කළේ. සවැත් නුවර 8 ලක්ෂයක් ධනය ඇති එක්තරා බමුණෙක් තමන්ගේ පුත්‍රයින් හතර දෙනා නිසි වයසට පැමිණියාම ආවහ කටයුතු සලසලා දීලා ඒ ලක්ෂ 8න් ලක්ෂ 4ක්ම ඒ දරුවන් හතර දෙනාට දුන්නා. ඊට ටික කලකට පස්සේ බැමිණිය කාලක්‍රියා කළා. මේ දරුවන් කල්පනා කළා දැන් පියාණන් වෙන භාර්යාවක් ගෙන આવොත් මේ අපේ පවුල පිළිබඳ යම්කිසි ප්‍රශ්න පැන නගින්න පුළුවන් කියලා ඒකට උපක්‍රමයක් වශයෙන් පියාණන්ට වෙනදත් වඩා හොඳට ආහාර පාන ආදීන් සංග්‍රහ කරමින් අත්පා සම්භාහණය කරමින් උපස්ථානය කරන්න පටන් ගත්තා. ඒක දවසක් දා දවල් කාලයේ නිින්දින් නැගිට්ටට පස්සේ මේ පියාණන්ට සම්භාහන කරන අතරේ මේ දරුවන් කියනවා ගිහි ජීවිතයේ කටුකකම් සසර කලකිරින අන්දමට එහෙම නැත්නම් පැවිද්දට යොමු කරන අන්දමට පියාණන්ට එහෙම කියමින් ළඟට කියනවා අපි පියාණන් ජීවිත කාලය තුලම අපි උපස්ථාන කරනවා අර ඉතුරු ධනයත් අපටම දෙන්න කියලා ඒක විශ්වාස කළ මේ බමුණා ඒ දරුවන්ට ඒ ලක්ෂ හතරක් දුන්නා. ඒ පමණක් නෙවෙයි අනිකුත් ඒ උපභෝග පරිභෝග වස්තුත් බෙදලා දුන්නා. තමන්ගේ වස්ත්‍රය අතුතුරු සලුවක් පමණක් ඉතිරි වෙන පමණට මෙම කළා ඔන්න ඒ වැඩිමහල් පුතාගේ ගෙදර ටික දවසක් ඉන්න අතරේ එක දවසක් අද්දා පිටතට ගිහිල්ලා නාලා එන අතරේ ඒ ලේඩිය දොර කඩේ ඉඳගෙන කියනවා මොකද වැඩිමහල් පුතාට වැඩිපුර 100ක් 1000ක් දුන්නාද ඔක්කොටම ලක්ෂ 2 ලක්ෂ බැගින් නේද දුන්නේ අනිත් පුතාලාගේ ගෙදරට බාර දාන්නේ නැද්ද කියලා ඉතින් මේ බමුණට එකට කිපිලා වසලී කියලා බැනලා අන්න ගෙන් පිට වෙන්න සිද්ධ වුණා ඊළඟ අනිත් පුතාලා ගෙදරට ගියා. ඒ පුතාලා ගෙදර අල්ලුවත් ඒ විදියම සැලකිලි ලැබිලා අන්තිමේදී මගට බහින්න සිද්ධ වුණා මේ බමුණාට. ඊළාට කල්පනා කළා ජීවත් වෙන්න යපෙන්න ක්‍රමයක් තියෙන නිසා පණ්ඩරංග කියන මේ පැවිදි පැවිදි වෙලා සිඟා කමින් ජීවත් වෙන්න පටන් ගත්තා. ක්‍රමක්‍රමෙන් මහලු වයසට යනකොට ඊටාත්ම හරියට ආහාර පාන නැති කමින් නිදා ගන්න තැනක් නැති කමින් ශරීරය ඊටාත්ම දුර්වලව ගිහිල්ලා එක දවසක් දැලැල්ලක් උඩ නිදාගෙන ඉඳලා නැගිටලා කල්පනා කරනවා මට දැන් පිහිටකට ඉන්නේ අපේ ශ්‍රමණ ගෞතමීන් ඉතාමත් මම අහලා තියෙන හැටියට පිළිසඳර කතා එහෙම කරන හොඳ බය නැතුව කිට්ටු වෙන්න පුළුවන් කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ සමීපයට ගියා හැරමිටියත් අරගෙන බුදුරජාණන් වහන්සේ ආව මොකද බමුණ ඉතාමත්ම දුර්වල විදියට මේ ශරීරය මේ හරියට ඇඳුම් පැළඳුම් නැතුව මෙහෙම ඇවිත් ඉන්නේ කියලා කිව්වහම මොන තමන්ගේ කතන්තරේ කිව්වා. ඒකට බුදුරජාණන් වහන්සේ මේ බමුණාට ගාථා පහක් ඉගැන්වුවා. මේ ගාථා පහ තමන්ගේ දරුවන් බ්‍රාහ්මණ සභාවේ රැස් වුණු අවස්ථාවක ගිහිල්ලා මේවා කියන්න කියලා බමුණාත් ඒ ගාතහ පහ ඉගෙනගෙන ගිහිල්ලා අර දරුවන් ඒ වුණු පිරිස රැස් වෙලා ඉන්න අවස්ථාවේ ඇතුළට ගිහිල්ලා අතෝසවල මට ගාතහ ටිකක් කියන්න අවසර දෙන්න කියලා ඒකට අවසර ලැබුණාම අර බුදුරජාන් වහන්සේ දේශනා කර ඒ උගන්වා වදාළ ගාතහ පහ ප්‍රකාශ කළා ඒ ගාථාවල අර්ථය අපි කියන්නම් ඒ ගාථාවලින් කියවෙන්නේ බුදුරජාණන් වහන්සේක ඉදිරිපත් කළ යමුතු විදියකට ඒ බමුණා දරුවන් අරමුණු කරගෙන මේ කියන්නේ යම් මේ දරුවන්ගේ උපතකින් මම සතුටුුණාද යම් මේ දරුවන්ගේ දියුණුව මම බලාපොරොත්තු වුණාද ඒ අය තමන්ගේ භාර්යාවන් සමග කතිකා කරගෙන මාව ගෙදරින් එළවුවා හරියට බල්ලන් බුරල බුරල ඌරකු එලවන්නා වගේ ඊළඟට ඒ වගේම කියනවා මේ අසත්පුරුෂ ලාමක දරුවෝ පුත්‍ර සුවේෂයෙන් රාක්ෂසයන් වගේ මේ වයවෘද්ධ මාව ගෙයින් එලවලා දැම්මා. ඊළඟට කියනවා හරියට අර දැන් අස්වැයින්ට හොඳට ආහාර පාන ලැබෙනවා ජව සම්පත්තිය තියෙනකන් නාකි අස්වැයට සලකන්නේ කොහොමද? ගවයින් වගේ තන කන්න අරිනවා, තනකොළ කන්න අරිනවා. අන්න ඒ වගේ නාකි අස්වැයෙකුට ඒ નિયમિત ආහාරය නොදී හරිනා වගේ මාව පන්නලා තිබෙනවා gederin මගේ මේ දරුවන් කියලා එහෙම ඊළඟට කියනවා මට මේ අසත්පුරුෂ දරුවන්ට වඩා මට මේ මගේ හැරමිටිය පිහිට වෙනවා මේ හැරමිටිය උපකාර කරගෙන මම නපුරු බල්ලන් ගවයින් එහෙම එලවනවා රාත්‍රී කාලයේ ඇවිදිනකොට මට මගේ හැරමිටිය මට පාර පෙන්වනවා මට පෙරට වෙලා ඒ වගේම වතුරට බහිනකොට වතුරේ ගැඹුර කියා දෙනවා ඒ වගේම මම බැටෙන්න යනකොට හැරමිටිය මට පිහිට වෙනවා. එච්චරවත් පිහිටක් නෑ මගේ දරුවන්ගෙන් කියන අන්නේ විදිහට ඒ ගාථා ටික කිව්වහම ඒ කාලයේ සිරිතක් තිබුණා කියලා කියනවා යම් කෙනෙක් මව්පියන්ගේ ඒ දායාදය ලබාගෙන මව්පියන්ට සලකන්නේ නැත්නම් ඒ තැනැත්තා මරණයටපත් කරන්න ඕන කියලා ඒ සම්මතයක් වගේ තිබුණ නිසා මේ දරුවන් බය වෙලා පියාණන්ගේ පාමුල වැඳලා අපි සලකනවායි අපට ජීවිතය ලබා දෙන්න කියලා ඉන්නවා. එතකොට මේ බමුණා මේ අර අනිත් පිරිසට සභාවට කිව්වා මේ දරුවන්ම දැන් ඉතින් මාව බලා ගන්න නැති කියලා. ඕන ඊළාට පුටුවක හින්දවලා ඒ පියාණන් අරගෙන ගෙදර වලට අරගෙන ගිහිල්ලා වැඩිමහල් දරුවා පුත්‍රයා ඒ තමන්ගේ භාර්යාවට කිව්වා මේ හොඳට බලා ගන්න නැත්නම් ඒ අයට දඬුවම් කරනවා කියලා. එදා ඉඳලා ඔන්න හොඳට ආහාර පාන එහෙම ඒ දරුවන් හතර දෙනාගේම ගෙදරවල වලින් නිතිබත් කියලා කියන ඒ හතර අටක් ඒ බමුණාට පවරලා ඕන හැටියට ආහාර පාන පාද සම්භාහන ඒ සියල්ල ලැබුණා. වැඩි දවසක් යන්න කලින් මේ බමුණා ඉතින් හොඳට ළඟ සනීප වුණාට පස්සේ කල්පනා කරනවා දැන් බමුණන්ගේ සිරිතක් කියනවා ගුරු පඳුරු දෙන්න කියලා එහෙම හිතලා මේ Tamanට ලැබුණු වස්ත්‍ර දෙකක් අරගෙන බුදුරජාන් වහන්සේට ගිහිල්ලා පූජා කරනවා ශ්‍රමණ ගෞතමයන්ට මම මේ ගුරු පඬුරු අරගෙන ආවයි කියලා ඉතින් බුදුරජාන් වහන්සේත් ඒක අනුකම්පාවෙන් පිළිගෙන වදාලා ඊළඟට මේ බණ වදාලා වදාලාම අනුමේවිනි බණ වදාලාම බමුණා ශ්‍රද්ධාව ඇතිගෙන තුන්රුවන් සරණ ගියා ඒ වගේම ආරාධනා කළ බුදුරජාන් වහන්සේට Tamanට තිබෙන නිතිබත් මේ දරුවන් හතර දෙනාගෙන් ලැබුණු තිබත් අටෙන් හතරක් භාග්‍යතුන් වහන්සේට පිළිගන්න කියලා. එතකොට බුදුරජාන් වහන්සේත් ඒට උතුම් தත්වය පළ කළා. තමන්ගේ දරුවන්ට දන්වා දන්වා ගෙදර ගිහිල්ලා ඔන්න මේ භාගවත් ගෞතමයන් වහන්සේ ඔන්න ඊළඟට ගෙදරට ආවොත් හොඳට සලකන්නේ කියලා. බුදුරජාන් වහන්සේත් පිළිවෙලින් මේ ගෙවල් වලට පින්ඩපාති වැඩියා. ඉතින් ඒ අයත් හොඳට ආහාර පාන සකස් කළා බුදුරජාන් වහන්සේට පින්ඩපාති බෙදුවා. එක්තරා අවස්ථාවක් බව සඳහන් වෙනවා. ඒ වැඩිමහල් පුත්‍රයාගේ ගෙදර යම්කිසි මඟුල් අවස්ථාවක් එළඹියාම කාටනම් මේ මඟුල් බද දෙන්නවද කියලා ඒ පියාගෙන් ඇහුවාම කිව්වා වෙන කාටද දෙන්නේ අපේ ශ්‍රමණ ගෞතමීන්ටයි කියලා යුතුයි කිව්වාම ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේටත් 500ක් සංඝයා වහන්සේලාට ආරාධනා කළායි වැඩිමහල් පුත්‍රයාගේ ගෙදරට පැමිණි අවස්ථාවේ බුදුරජාණන් වහන්සේට හොඳ හැටියේ දාන මානායි කටයුතු කරලා ආයි දරුවන් බුදුරජාණන් වහන්සේ සමීපයේ ඉඳගෙන කිව්වා අපි හොඳට පියාණන්ට දැන් සලකනවා දැන් පේන්නේ නැද්ද ඊටාමත් හොඳට සනීපව ඉන්නවා කියලා අන්නේ අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ එහෙම තමයි අතීතයේ පැරණි පඬිතියන් පවා අතීතයේ Tamanගේ වයෝවෘද්ධ Tamanගේ මව්පියන්ට උපස්ථාන කළා කියලා ඒ ආදර්ශ වශයෙන් බුදුරජාන් වහන්සේ ජාතක අර ජාතක පොතේ එහෙම තියෙන ඒ මාතු පෝෂක නාගරාජ ජාතකය කියලා නමින් හඳුන්වන ජාතක කතාව අදාලා ඒ ජාතක කතාවට අදාළ ඒකේ අර්ථය ප්‍රකාශ කරන ගාථාවක් තමයි අපි මාතෘකා කරගත්තේ ධනපාලකෝ නාම කුංජරෝ කටුකප් අභේදනෝ දුන්නිවාරියෝ මද කිපුණා වූ සාමාන්‍යයෙන් බලක් පිය නොහැකි තරම් ඡණ්ඩ වූ නමුත් ධනපාලක නැමැති හස්තියා බද්ධෝ කබලං නබුංජති ඒ ඇත්තලේ බැඳට පස්සේ ආහාර පිටක්වත් අනුභව කරේ නැහැ සුමරති නාගවනස්ස කුංජරෝ යතා තමන්ගේ මෑණියන් සිටින නාගවණය සිහිපත් කළා ඒක නිසා ආහාර ගත්තේ නැහැ කියන ඒ අදහස ඒ ගාථාවේ කියවෙන්නේ ඉතින් ඒ මාතුපෝසක ජාතක කතාව අපි කෙටියෙන් සැකමින් සඳහන් කළොත් ඒකේ සඳහන් වෙන්නේ අතීතයේ ජාත කතාවල මේ පින්නතුන් දන්නවා බ්‍රහ්මදත්ත රජු දෙකන කාලේ බුදුරජාන් වහන්සේ ඇත්කුලේහි ඇත්කුලයක දහස් ගණන් නැතුම් සිටින ඇත්කුලයක හිමාලය වනයේ සර්වාංග ධවල සම්පූර්ණයෙන්ම සුදු පාට ඇතෙක් හැටියට මහා පුණ්‍ය ලක්ෂණ ඇති ඇතෙක් හැටියට උත්පත්ති ලැබලා අත් රජෙක් හැටියට අත් පිරිස පරිවරාගෙන හිටියා. කල්යාමේදී ඒ තමන්ගේ මෑණියා අන්ධ වුණාට පස්සේ ඒ අන්ධ මෑණියන්ට ආහාර අනිත් ඇතුන් අතර යැව්වා. නමුත් ඒ ඇතුන් ඒවා මෑණියන්ට අන්ධ මෑණියන්ට දෙනවා වෙනුවට Taman අනුභව කරන බව පසුව දැනගන්න ලැබුණා. Taman කන බව. ඒක දැනගෙන මේ බෝධිසත්වයාට කලකිරිලා රාත්‍රියේම එතනින් පිට වෙලා ඇත් පිරිස අතහැරලා ගිහිල්ලා චණ්ඩෝර කියන එක්තරා පර්වතයක ළඟට ගිහිල්ලා උණ පඳුරක් අසල තිබෙන ගුහාවක මෑණියන් මව් ඇතිනිය නවත්වලා එතන ඉඳලා මෑණියන්ට උපස්ථාන සියලුම උපස්ථාන කරමින් සිටියා. එක් අවස්ථාවක ඒ බරණැස් නුවරින් පිටත් වෙලා ආපු එක්තරා දුගී මිනිහෙක් වැඩි මිනිහෙක් අතරමං වුණ අතුරු පාර සොයා ගන්න බැරුව මං මුලා වෙලා අඬන්න පටන් ගත්තා. ඉතින් මේ බෝධිසත්වයාත් ආ ගිහිල්ලා වල්ලා ඉතින් මේ මං මුලා වුණු බව කිව්වහම තමන්ගේ පිට හිඳුවාගෙන නැවත නගරයට එන්න මාර්ගය පෙන්නවා. නමුත් මේ අසත්පුරුෂ මිනිසයා මේ මග සනකුණු බලාගෙන ඉඳලා නගරයට ගියාට පස්සේ යම්කිසි අවස්ථාවක ඒ රජුරුවන්ගේ මහුල් ඇතා දුර්වල වෙලා වැඩ ගන්න බැරි තත්වයටපත් වුනහම අනබෙර ලැබුවා කවුරුවත් දන්නව නම් හොඳ ඈතෙක් ඉන්නව නම් කියන්න කියලා මේ මිනිහෙත් මේ මිනිහා ඉදිරිපත් වෙලා මෙන්න මා දූතුවා සම්පූර්ණයෙන්ම ධවල ඇත්‍රාජෙක් අහවල් තැන කියලා ඊළඟට ඒ අතුරුවන් එක්ක එකතු කරගෙන ගිහිල්ලා බෝධිසත්වයත් ඇතා ඒ විලේ බහැලා ඉන්න අවස්ථාවේ දුටුවා. නමුත් බෝධිසත්වයා තා මේ කාරණේ තේරුම් අරගෙන මේ අසත්පුරුෂ බුද්ධලයා තමයි මට මේ විපත පැමිණුවේ කියලා කිසිම ඊට විරෝධයක් නොදක්වා සංසුන්ව හිටියා. අර පිරිස මේ බෝධිසත්ව ඇතා කැඳවාගෙන නගරයට ගෙනිච්චා. ඉතින් ඒ රජුරුවන්නේ ඇත්හල් එහෙම මේ මඟුල් ඇතා ගැනීම පිළිබඳ මංගල අවස්ථාවට සරසලා මේ ඇත්හලට ඇතා ගෙනිච්චට පස්සේ නොයෙකුත් විදිහේ රසවත් රාජභෝජන වගේ ඇතාට ගැලපෙන මේ භෝජන සමීපයේ තැබුවා. නමුත් හත් දවසක් තිස්සේ ඇවිල්ලා නමුත් ඒ ආහාරවත් ගත්තේ නැහැ. එතකොට ඒ රජුරු ඇවිල්ලා යාඥා කරනකොට දැන් මොහොම හිටියොත් මේ කටයුතු කරන්න බෑ කියලා. එතකොට කිව්වා මේ මගේ ඒ විදිහට අන්ධව සිටින්දී මා ආහාර ගන්නෙ නැහැ කියලා. කිව්වාම මේ ගුණෙහි පැහැදිලා රජුරුවෝ ඒ අත් රජු නිදහස් කළා. ඉතින් ඒ බෝධිසත්වයාට නැවතත් ඒ රජුරුවන්ගේ ඒ කටයුත්තෙන් මිදිලා නිදහස්ව තමන්ගේ මෑණියන් ළඟට ගිහිල්ලා මෑණියන්ට උපස්ථාන කළ බවත් ඊළඟට ඒ ධර්මයේ සඳහන් වෙන ආකාරයට රජුරුව ඒ ගුණයේ පැහැදිලා ඒ ප්‍රදේශය වෙනම ගමක් හැටියට ඇති කරලා අන්තිමට බෝධිහත්වයටත් මෑණියන්ටත් විශේෂ වෘත්ති සැලසූ බව කියන්නේ ආහාර පාන ලැබෙන ආකාරය ඒව කොහොම සලස්සලා පසු කාලෙක බෝධිසත්වයාගේ ස්වરૂපය ඇති ගලින් නිර්මාණය කළා කියලා කියනවා. ඒ ඒ ප්‍රදේශයේ බෝධිසත්වයාගේ රූපය ගණන් නිර්මාණය කළා හස්තිපුර කියලා ඒ විදිහට යථා පිළිබඳ ප්‍රවෘත්තිය ඊට පසුවත් දඹදිව පැවතුණු බවයි පොතපතේ සඳහන් වෙන්නේ. ඉතින් ඔන්න ඔය ඇත්රාජ කතාව කියලා ඒ බුදුරජාණන් වහන්සේ සවිස්තරව දේශනා කරන අවස්ථාවේ අර දරුවන්ට ඒ ගැන මෞපිය උපස්ථානයේ පිළිමද ලොකු සංවේගයක් ඇති වෙන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ චතුස්සත්‍ය චතුරාර්ය සත්‍ය දේශනාව කළයි. ඒ දේශනාව අහලා අර බමුණත් දරුවන් සහ ලේඩියන් ඒ හැම දිනාමත් සෝවාන් ඵලයට පැමිණි බව සතාන්තරයේ සඳහන් වෙනවා. එතකොට ඒ කෙටියෙන් සලකා ගත්තොත් ඔය මේ ගාථාවට නිදාන වුණේ ඔන්න ඔය කථාන්තරයයි. ඒකට සම්බන්ධ වෙලා තියෙනවා ජාත කතාවත්. මේ කාශ්‍රයෙන් අපි දැන් ඊළඟට මේ විවේඩත් සම්බන්ධ කරලා ඒ වගේම ධර්මයේ මෞර්ය උපස්ථානයට අදාළ ධර්ම කොටස ආදියත් 100ට නම් ගන්න බලමු. මොකද මේ ගුණ ධර්ම පරිහානිය කියන එක හැම පැත්තෙන්ම ඇති වෙනවා. ගිහි සමාජයේ පැවිදි සමාජයේ හැම පැත්තෙන්ම එතකොට මේ ගිහි සමාජයේ ගුණ ධර්ම අතර බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම උත්කෘෂ්ඨ තැනක් මේ මෞපිය උපස්ථානයේ දීපු බව අපට හෙළි වෙන සූත්‍ර දේශනා පොතිකුත් තිබෙනවා විශේෂයෙන්ම එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වදාලා යම් ගෙදරවල් වල යම් ගෙයක මෞපියන්ට හරියට බුද සත්කාර කරනවා නම් ඒ ගෙවල් වල බ්‍රහ්මයින් සිටිනවා වගේ කියලා මේ පින්නතුන් කොටිකුත් අහලා ඇති සබ්‍රහ්ම කාණි තානි කුලානි යම් යම් කුලවල යම් පවුලක මව්පියන්ට හරියට සත්කාර සම්මාන කරනවා නම් ඒ පවුලේ එතන ඒ ගෙදර බ්‍රහ්මයෙක් ඉන්නවා කියලා. ඒ වගේම බ්‍රහ්මීන් කරන පූජාවල් තියෙනවා යාග හෝම ආදිය. ඒ යාග හෝම ආදිය ලැබීමටත් සුදුසු අය හැටියට බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. එතකොට බ්‍රහ්මීන් සිටිනවා. ඒ වගේම පුබ්බාචාර්ය කියලා කියන්නේ පූර්වාචාර්යයන්. ඒ ගෙදරවල වල පූර්වාචාර්යනුත් සිටිනවා. ඒ වගේම යාග ලැබීමට සුදුස්සනුත් සිටිනවා කියලා ওই විදිහට මෞපිය උපස්ථානය පිළිබඳ බුදුරජාණන් වහන්සේ ඊටාත්ම උත්කෘෂ්ඨ අන්දමින් වර්ණනා කරලා තියෙනවා. තවත් ඔය ශක්‍රයා ඒ ශක්‍ර තත්වයේ ලැබූ වෘතපද හතින් හත අතුරින් ප්‍රධාන එකත් යාව ජීවං මාතාපෙති භරෝ වස්සං දිව්‍ය අතිතාක් මම මෞපියන් මෞපියන්ට උපස්ථාන කරනවා කියන ඒ වෘතපදය ඒ ශික්ෂාපදයේ Taman සමාදන් වෙල රැකි නිසා ශක්‍රයා ඒ තත්වයේ ලැබූ බවත් සඳහන් වෙනවා. තවත් මේ පින්නතුන් කොටිකුත් අහලා තියෙන ඔය වසල සූත්‍රය වසල සූත්‍රයේත් පරාභව සූත්‍රයේ දෙකේදීම බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් කෙනෙක්ගේ තමන්ගේ වයෝවෘද්ධ මව්වරුන්ට හැකියාව තිබෙද්දී උපස්ථාන කරන කරන්නේ නැත්නම් ඒ තැනැත්තා වසලයේ කියලා දක්වලා තිබෙනවා. ඒ වගේම පරාභවයට තමන්ගේ පරිහානියට හේතුවක් හැටියට මව්පිය උපස්ථානය පැහැර හැරීම. තවත් නොයෙකුත් අවස්ථාවල දැන් මේ පින්නතුන් නිතර වගේ සිහිපත් කරන ඔය ගිහි ජීවිතයට අදාළ සිගාලෝ ආද සූත්‍රය ආදීත් ඒ සිගාල කියන බ්‍රාහ්මණ ගෘහපති පුත්‍රයා සමන්ගේ දිනපතා චාරිත්‍රයක් හැටියට දිසා නමස්කාරය කළා හය දිසාවටම වැඳා නමුත් බුදුරජාන් වහන්සේ බමුණන් අතර තිබුණු දිසා නමස්කාරයට වෙනම අර්ථයක් දුන්න සමාය ධර්ම වැඩිවීමට ඒ අතරින් පළමුවෙන්ම බුදුරජාන් වහන්සේ දැක්ුවා නැගෙනහිර දිසාව පෙර දිසාව තමයි මාතා පිතා දිසා පුබ්බා කියලා පූර්ව දිසාව මව්පියන් හැටියට දැක්වුවා. එතකොට මේ මව්පිය උපස්ථානය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා කාරණා පහක් දරුවන් විසින් මව්පියන් වෙනුවෙන් ඉටු කළ යුතු තමන්ව පෝෂණය කළ මව්පියන් වයෝවෘද්ධ අවස්ථාවේ පෝෂණය කිරීම කරන්නෙමු කියන ඒ අදහස තබා ගන්න ඕනේ. ඒ වගේම ඔවුන්ට පැමිණෙන කටයුතු කාර්ය ආදිය තමන් ඒවා ඉෂ්ට කරන්න ඕනේ ඒ උන්ට බැරි නැති බැරි අවස්ථා උන්ට කරගන්න බැරි අවස්ථාවේ ඒ වගේම කුල වංශය කුල પરම්පරාව රැක ගැනීම ඊළඟට ඒ වගේම මව්පියන්ගෙන් ලැබෙන දායාදය හරියාකාර දායාදය පිළිබඳව පිළිපැදීම ඒ දායාදය ආරක්ෂා කර ගැනීම ඊළඟට මිය පරලොව ගියාට පස්සේ උන්ට පින්පෙත් පැමිණවීම කියන ඔන්න ඔය කාරණා පහ ඉෂ්ට කළ යුතු බවත් බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙන සුදාලෝවාද සූත්‍රයේ ඒ තුලින් මේ විදිහට ඒවා ඉෂ්ට කරනකොට මව්පියන්ගෙනුත් ඒ Tamanට ලැබෙන සහනය අන්‍යෝන්‍ය වශයෙන් මව්පිය සම්බන්ධතාව බුදුරජාන් වහන්සේ ඒ සූත්‍රයේ දක්වා වදාලා ඒ විදිහට මව්පියන්ට කෙරෙහි උපස්ථාන කරනකොට දරුවන්ටත් ඒකේ ආනිසංස වශයෙන් මොකද ඒකට හේතුව මව්පියන් දරුවන් පාප පාප කර්ම වලින් වළක්වනවා කුසල ධර්මයේ හොඳ පින්වල පිහිටුවනවා ඒ වගේම එයාට නිසි කලෙහි එයාට ඉගෙනීම් ආදිය ශිල්ප ආදිය උගන්වනවා නිසි කල භාර්යාවන් සුදුසු භාර්යාවන් ලබා දෙනවා ඊළඟට තමන්ගේ ඒ දායාදය පවරා දෙනවා වයෝවෘද්ධ අවස්ථාවේ ඔන්න ඔය විදිහට මව්පියන් සහ දූ දරුවන් අතර සම්බන්ධතාවය හිම දක්වලා තිබෙනවා තවත් නොයෙකුත් තැන්වල බුදුරජාණන් වහන්සේ මේ මව්පිය උපස්ථානය පිළිබඳව ප්‍රකාශ කරලා තිබෙනවා ඔය විශේෂයෙන්ම මව්පියන්ගේ අගේ පෙන්눔 කිරීමට බුදුරජාන් වහන්සේ මහ පුදුම දේශනාවක් දේශනා කළ තිබෙනවා. මහණෙනි දෙදෙනෙකුට උපස්ථාන කළා නිම කරන්න බෑ ලෝකේ. ඒ කාටද මවටත් පියාටත් කියලා ඊළඟට එතන ඉඳලා බුදුම අන්තිමේ වචන කීපයකින් බුදුරජාණන් වහන්සේ මව්පිය උපස්ථානයේ අගය දක්වාම දරනවා යම් කිසි පුත්‍රයෙක් මව්පියන්ට උපස්ථාන කරන බලාපොරොත්තුෙන් තමන්ගේ දෙවුරේ මෑණියනුත් පියාණුත් හිඳවාගෙන වයෝවෘද්ධ මෑණියනුත් පියාණුත් හිඳාගෙන එතන කාල සීමාව වශයෙන් කියන්නේ ජීවත් වෙන කාල සීමාව කෙසේ වෙතත් ඒ කියන බැරෑරුම් බව පෙන්වුම් කරන්නයි අවුරුදු 100ක් ඒ විදිහට තමන්ගේ මාත්‍රියක් හිඳුවාගෙන මොන්ට සීල අප උපස්ථාන කළ මින් ඔවුන්ගේ මල මුත්‍රා දිමින් සීල සම්බාහන උපස්ථාන කරමින් අවුරුදු 100ක් අරගෙන ගියත් ඒත් ඒ මව්පියන්ට තමන් ගෙන් ලැබුණු ඒ රැකවරණය පිහිටට ණයගේ වල ඉවර කරන්න බැරිය. ඊළඟට දෙවනුව ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ යම්කිසි පුත්‍රයෙක් තමන්ගේ මව්පියන්ට ප්‍රතිපකාර කරන අදහසින් සත්‍රුවණින් පිරුණු මේ මහ පොළොවේහි රජ পদවිය ඒ දෙදෙනාට පැවරුවත් ඒත් ඒ මව්පියන්ට කළ යුතු දේ කළා වෙන්නේ නැත. යම්කිසි දරුවෙක් සන්ධාවනති මව්පියන් ශ්‍රද්ධාවී පිහිටෙවුවා නම් දුශීල වූ මව්පියන් ශීල සම්පත්තියේ පිහිටෙවුවා නම් ත්‍යාගශීලී නොවන මසුරු මව්පියන් ත්‍යාග සම්පත්තියේ පිහිටෙවුවා නම් ප්‍රඥාව නැති මව්පියන් ප්‍රඥා සම්පත්තිය පිහිටෙවුවා නම් ඒ දරුවා කලා පමණක් නෙවෙයි සෑහෙන පමණ කලා පමණක් නෙවෙයි පමණටත් වඩා කළ කෙනෙක් කියලා අන්න ඒ විදිහට ඒ ධර්මානුකූල ධර්මයෙන් පිහිට වීමේ ආගයක් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා මෞපියන් පිළිබඳව. ඉතින් ඔන්න ඔය විදිහට ඒ වගේම මංගල සූත්‍රයේ මේ පින්නතුන් කවුරුත් දන්නවා මාතා පිතුප්පට්ඨාන මංගල කාරණා 38 අතුරෙන් මෞපිය උපස්ථානයක් ඒ වගේම වටිනා දෙයක් හැටියට එතන දක්වලා තියෙන තමන්ගේ මංගල කාරණයක් හැටියට. එතකොට අර පිරිහීමට හේතු වෙන දේවල් තමයි මෞපිය උපස්ථානීය පැහැර හැරීම තමාගේ දියුණුවට හේතු වෙන එකක් මංගල කාරණයක් හැටියට දක්වලා තියෙනවා මෞපිය උපස්ථානීය ඒ වගේම තවත් තැනක දරුවන් මෞපියන්ට උපස්ථාන කරනවා නම් මෞපියෝ ඒ නිසා ඇති කරගත්තු ශ්‍රද්ධා ඒ සතුටු සිතින් දරුවන්ට ආශිර්වාද කරනවා අය චිරං ජීව චිරං ආයුම් පාලෙහි කියලා ඒ කියන්නේ දීර්ඝ කාලයක් ජීවත් වෙනවා ආයුෂ ලබත්වා කියලා එහෙම ආශිර්වාද කරනවායි. ඒ ආශිර්වාද කිරීම දරුවන්ගේ වැඩි දියුණුවට හේතු වෙනවා. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල ප්‍රකාශ කරලා තිබෙනවා. ඉතින් අපි කල්පනා කරන්න ඕනේ දැන් සමාජයේ ඒ විදිහේ ඒ බ්‍රාහ්මණීන් අතර පවා ඒ තිබුණු දුර්වලතාවන් කවදත් සමාජයේ තිබෙනවා මව්පියන් පිළිබඳව නොසැලකීම කියන කාරණය. මොකද බොහෝ දෙනාට කුඩා අවධියේදී Tamanට ලැබෙන රැකවරණය අමතක වෙනවා. කොටින්ම උත්පත්තිය ලබන අවස්ථාවේදී උපත ලබන අවස්ථාවේදී විශේෂයෙන්ම මෑණියන්ගෙන් ඉටුවන සේවයත් ඊළඟට තමන්ගේ ජීවිතය යහමඟට යැවීම ආදීදී පියාණන්ගෙන් ඉටුවන සේවයත් අමතක කරලා ඇතම් කෙනෙක් මව්පියන් වෙනකක් තබා හඳුන්වා දීමට පවා මැලි වෙනවා. අන්න ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ ඒ තමන්ගේ ජීවිත දාණය තමන්ගේ කොටින්ම බුබ්බාචාරිය එතන කියන්නේ අර ජීවිතය පිළිබඳව මූලික අවබෝධය ලෝකේ හඳුන්වා හිමස්ස ලෝකස්ස දස්සේතාරෝ මේ ලෝකයේ දැකූ අය හැටියට මව්පියන්ට ගරු කළ යුතු බව ඊළඟට ඒ මව්පියන්ගේ ಗುಣ නිරන්තරයෙන් මතු කිරීම වශයෙන් තමයි පරලෝසපත් අවස්ථාවේ අර විදිහට කිරෝකුඩ ආදී සූත්‍රවල දැක්වෙන ආකාරයට අතීතයේ තිබුණා പ്രേත පූජාවක් කියලා පිතෘන් කියලා බමුණන් අතර යම් පූජාවල් ක්‍රමයක් තිබුණා නියගියායට පින් දීම අගේ පූජා ක්‍රමය බුදුරජාන් වහන්සේ අතිරු කුඩාදී සූත්‍ර වලින් පෙන්වුවා බෞද්ධ ක්‍රමයට අනුවම මිය පරලෝකීය මව්පියන්ට පිහිට විය හැකි ක්‍රමය පින් පෙද්දීම ඒක බොහෝ තැන්වල දක්වනවා දක්ෂිනා කියන වචනේ බොහෝ විට සඳහන් වෙන්නේ බමුණන්ගේ යාගය පිළිබඳවයි නමුත් මෙතන ඒ දක්ෂිනාව සංඝයා වහන්සේලාට තුන්රුවන් විශේෂ සරණ ගිය අය තුන්රුවන් විශේෂ දාන ආදී පින්කම් කරලා පින් පෙත් පැමිණීම තුලින් මව්පියන් සපවත් කළ හැකි බවක් නමුත් ඇතැම් විට ජීවත් වෙන කාලයේ නොසලකා ඉඳලා ඇතැම් කෙනෙක් මිය පරලොව ගියාට පසුව පමණක් චාරිත්‍ර හැටියට මව්පියන් සිහිපත් කරලා කෙනෙක් ඉරුත් තිබෙනවා. නමුත් මෙතන කියන්නේ විශේෂයෙන් ජීවත් වෙන අවස්ථාවේදී පවා මව්පියන්ට වයෝවෘද්ධ අවස්ථාවේදී විශේෂයෙන්ම තමන්ට කුඩා අවධියේදී මේ මල මුත්‍රා ඇදීම් ආදීන් කරන ලද ඒ පිහිට ඒ සැකබරණිය තමන්ගේ යුතුයකමක්ව පවතිනවා මව්පියන්ටත් ඒක කිරීම. ඒක කොයිතරම්ද කියද බුදුරජාන් වහන්සේ කෙනෙක් පැවිදුණාට පස්සෙත් සංඝයා වහන්සේලාට පවා යම් යම් විශේෂ වරප්‍රසාද මව්පියන් වෙනුවෙන් කිරීමට ඉඩ දුන්නා. දැන් ඔය බස් කාලේ පිටත ගමන පිළිබඳව බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට යම් යම් නීති දක්වලා තිබෙනවා. රෑ 6කට වඩා පිටත යාමට නුසුදුසු බව බස් කාලය තුල. නමුත් විශේෂ අවස්ථා හැටියට දක්වලා තිබෙනවා. අර සංඝ පිරිසේ සමාජිකයින්, වික්ෂු වික්ෂුණී ආදීන් කාමනීර ආදීන්ගේ යම් විශේෂ කටයුත්තක් සඳහා යන්නත් පුළුවන්. එයින් පිටත ඊළඟට දක්වලා තියෙනවා මෑණියනුත් පියාණුත් හා සම්බන්ධ යම් කටයුත්තක් තිබෙනවා නම් අවසර දීලා තිබෙනවා ආරාධනාවක් ඇතත් නැතත් යාමට පවා. මව්පියන්ගෙන් ආරාධනාවක් ඇතත් නැතත් ඔවුන්ගේ රෝග පීඩායම අන්තිම නැත්නම් ඔවුන්ට බණ ඇසීම ආදී කටයුත්තක් වුණොත් සංඝයා වහන්සේලාට වස්තාලයේ පවා යාමට බුදුරජාණන් වහන්සේ අවසර දීලා තියෙනවා. ඒ වගේම මව්පියන්ට අපි හිතමු ඊ타ත්ම දුගී මව්පියන්. එතකොට පැවිදි වුණාට පස්සේ ඒ අයට වෙන ක්‍රමයකින් ආහාර ආදිය නොලැබෙනවා නම් පිණ්ඩපාතේ ගිහිල්ලා ඒ තමන්ගේ ලැබෙන පිණ්ඩපාතේ පවා දීමට අවස්ථ දීලා තියෙනවා. ඒ වගේ සංඝයා වහන්සේලාට ලැබෙන සාංගික ලාභ නොවේ. නමුත් පෞද්ගලිකව තමන්ට ලැබෙන දෙයක් පවා බුදුරජාණන් වහන්සේ තම අවස්ථාවල මව්පියන්ට දීමේ වරදක් නැති බව දක්වලා තිබෙනවා. සාමාන්‍යයෙන් ශ්‍රද්ධාදීය කියලා කියන ශ්‍රද්ධාවෙන් දෙන දේ අපතේ නොයාම හැටියට ඒවා පරිහරණය කරන හැටිය සංඝයා වහන්සේලාට දන්වා ඇති නමුත් මව්පියන් පිළිබඳව විශේෂයෙන් අනුග්‍රහ වශයෙන් වරප්‍රසාද දක්වලා තිබෙනවා. වෙන එකක් තබා ඔවුන් ගිලන්ව සිටිනවනම් වයෝවෘද්ධ හෝ ගිලන්ව සිටිනවනම් සංඝයා වහන්සේ නමකට පුළුවන් පියාණන්ට ශරීරයට අල්ලලා උපස්ථාන කරන්න පවා. එහෙම නැත්නම් උපස්ථානයේ සලසන ක්‍රමයක් යොදන්න ඕනේ. මවට ශරීරය අල්වන්නේ නැතුව නමුත් යම්කිසි යෝගී අවස්ථාවල උපස්ථාන කිරීමට පවා බුදුරජාන් වහන්සේ අවසර දීලා තිබෙනවා. එතකොට මේ මෞපිය උපස්ථානය කියන මේ ගුණ ධර්මය ආශ්‍රයෙන් අපි තේරුම් ගන්න ඕන මේ කෘතඥතාවේ වටිනාකම. දැන් බොහෝ විට බොහෝ තැන් වලින් අපට අහසන්ට ලැබෙන්නේ මේ පින්නතුන් විශේෂයෙන්ම ඔය නොයෙකුත් විදිහේ සමාධ්‍ය ආශ්‍රයෙන් අසන්ට ලැබෙන ඒවා අතීතයේත් සිදු නොවුණා නොවේ. දැන් අපි කවුරුත් දන්නවා ඒකේ අනිත් පැත්ත බලනවා නම් මෞපියන්ට කරන ලද මෞපියන් විශේෂ කරන ලද උපස්ථානය වෙනුවට කරන ලද ක්‍රූර ක්‍රියාවල විපාක අපට ශාසනය තුලින්ම අපට පෙන්වුම් කරනවා මහා මුගලන් චරිතයෙන් මහා මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවක ස්වාමීන් වහන්සේ ඒ තරම් ශ්‍රේෂ්ඨ 이르දිඵල සම්පන්න කෙනෙක් නමුත් ඊට කල්ප ගණනක් කල්ප 90 ගණනක් ඈත තමන්ගේ ඒ භාර්යාවගේ කීම අහලා මව්පියන්ට තලලා කැලේ වීසි කරලා දාපු ඒ අකුසලය කොයිතරම්ද කියතොත් අර මහා 이르දිමත්ව අග්‍ර ශ්‍රාවක পদවිය ලැබුව අවස්ථාවේ පවා තමන්ට තමන්ගේ ඇර ඇට කුඩු කරලා අන්තිමට පරිණිරවාණයටපත් වෙන්න හේතුණු මරණයක් ඇති කළා අර 500ක් සොරුන්. ඉන්න අපිට හිතා ගන්න පුළුවන් අනිත් අතට අන්න අර මව්පිය උපස්ථානයේ ඒවයි තියෙන ආනිසංශ කොයිතරම්ද කියලා හිතා ගන්න පුළුවන් මව්පියන්ට ඒ කරන ලද කූර වද හිංසාව. ඉබේබියන් ප්‍රවෘත්ති අතීතයේ මේ කාලේ අහන්න ලැබෙනවා. එතකොට ඒ ඒ වාසින් අපි හිතා ගන්න ඕන මව්පියන් අර අර කිව්වා වගේ බ්‍රහ්ම තත්ත්වයේ වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් මේ සමාජ විශ්ේ සමාජයේ යම් කෙනෙකුට කුසල් රැස් කරගන්න බලාපොරොත්තු වෙනවා නම් gederama අර වෙන ගිනි දෙවි පුදු කරනවා වෙනුවට ගින්නට ඒවා දානවා වෙනුවට මෙන්න මේ විදිහට මව්පියන්ට උපස්ථාන කළ යුතු බව බුදුරජාණන් වහන්සේ ලෝකයාට හඳුන්වා දුන්නා. ඉතින් ඒ වගේම දැන් මේ කාලය ගැන බැලුවත් නරක පැත්ත වගේම ඒ මව්පියන් පිළිබඳව නොයෙකුත් හේතුන් නිසා ක්‍රූරාන්දමින් ඔවුන්ට වද හිංසා කර මරණයටපත් කළ අවස්ථා ප්‍රවෘත්ති වශයෙන් අසන්ට ලැබෙනවා ඊළඟට ඒ වගේම අනිත් පැත්තක් තියෙනවා අපි දන්නවා සමාජයේ සමහර කෙනෙක් ඉන්නවා අපිට ඉඳහිට ලසන්ට ලැබෙනවා තමන්ගේ ගිහි ජීවිතය ගත කරන එකම පරමාර්ථය මව්පියන්ට එක බලා ගැනීමයි ඒ විදිහේ සත්පුරුෂයන් අපට අපි ළඟටත් ඇවිල්ලා එහෙම යම් යම් අවස්ථාවල කියාපු කථාන්තර වලින් අසන්න ලැබෙනවා තාමත් ඒ වටිනා ගුණ ධර්ම ඇතම් කෙනෙක් රකින්නවා ඒ වගේම ඇතම් විට සමහර කෙනෙක් තමන්ට ලැබෙන ඈත ලැබෙන රැකියාව ආදී පවා අතහැරලා මෞපිය උපස්ථාන වෙනුවෙන් කැප වෙනවා. තවත් ඒ විදිහේ ඇතම් අවස්ථාවක අපට අහසන්ට ලැබුණා එක්තරා දැන් ඔය නිතර අසන්ට ලැබෙන ඒවා තමයි අතීතයේත් එහෙමයි මේ කාලෙත් එහෙමයි ගිහි ජීවිතය තුළ අනෙකුත් විදිහේ ගැටුම් ඇති වෙන අවස්ථාවක් විවාහයෙන් පසුව අර නැන්දලීලි කියන අන්නේ විදිහේ ඒ සම්බන්ධතාව උඩ ඒවා අර මහා මුගලන් චරිතය පිළිබඳ ඒ කථාන්තරේනුත් හෙළි වෙන්නේ ඒකයි මේ අවස්ථාවේ ඉදිරිපත් කළ කතාවේ ඉදිරියට ආවේ ලේලියයි. නමුත් ඒ විදිහේ අවස්ථාවල් ගැන දන්නා එක්තරා පින්වත් පින්වතෙක් අපට කිව්වා මතකයි. Taman මේ එක්තරා තරුණියක් විවාහ කරගන්න කලින් ඒ තැනැත්තියට එක්තරා සමුක පරීක්ෂණයක් දුන්නයි. සති දෙකක තමන්ගේ මව්පියන්ට උපස්ථාන කරන්න. ඒ පරීක්ෂණයෙන් සමත් වුණොත් විතරක් විවාහ කරනවයි කියලා ඒ අවස්ථාවේ මේ මහත්මයා ප්‍රකාශ කළා. මම මේ තැනැත්තියට කිව්වයි මට භාර්යාවන් නම් ඕනතරම් සොයාගන්න පුළුවන් නේ. නමුත් මට ඉන්නේ එක අම්මයි තාත්තයි කියලා. අන්න ඒ විදිහට අපි කල්පනා කරන්න ඕනේ. එතකොට ඒ සමාජයේ ඒ විදිහට පරිහානියට යන ගුණ ධර්ම අවස්ථාවේදී අපි කල්පනාකාරී වෙන්න ඕන. මේ ගිහි සමාජයේ පදනම හැටියට තිබෙන්නේ අන්නේ මව්පිය දූදරු සම්බන්ධතාවයි ඒක යම් අවස්ථාවක බිඳිනවා නම් මේ ශාසනයේ ඉදිරි ගමනට ඒක බලවත් අවහිරියක් වෙනවා. ඉතින් විශේෂයෙන්ම දැන් පොසොන් අවදිය වෙනකොට බෞද්ධ පින්වතුන් උනන්දු වෙනවා මේ ශාසනය නගා සිටුවීම ගැන. නමුත් අර පවුල කියන ඒකකයේ තුලයි මේ ගුණ ධර්ම අවදිමත් වෙන්නේ. ඉතින් පවුලක් තුල තිබෙන මේ මෞපිය සම්බන්ධතාව ධර්මානුකූල විග්‍රහ කර බලනවා නම් අපිට අර සතර බ්‍රහ්ම විහරණය තුලම තිබෙනවා ඒක. අත වශයෙන් බුදුරජාන් වහන්සේ මව්පියන් බ්‍රහ්මයින් හැටියට දැක්ුවේ අර බ්‍රාහ්මණ ධර්මයේ අනුව දරුවන් මවන කියන නිසා අදහසින් නෙවෙයි. දැන් බ්‍රාහ්මණ ධර්මයේ අනුව නම් බමුණන් බ්‍රහ්මයාගේ කටින් උපන්නා. එහෙම නැත්නම් බ්‍රහ්මයා නිර්මාණය කළා. ඒක නිසා මේ බමුණන්ට බ්‍රහ්මයාට පුදන්නේ. නමුත් මව්පියන් පිළිබඳව දක්වන්නේ ඒ Tamanට ජීවිතලාභය ලබා දීම කියන කාරණය නිසා පමණක් නෙවෙයි. ඒකත් ඇත්තයි. ඒ තමන්ගේ ජීවිතය ලබා ගැනීමට නමුත් මව්පියන් මැව්වා නොවේ එතන. මව්පියන් මැව්වා නොවේ. කර්මානුරූපව යම්කිසි හේතුවක් නිසා ඒ මව්පියන්ගේ දරුවන් හැටියට ඉපදුනාට පස්සේ මව්පියන්ගේ රැකවරණය නැත්නම් අපි කවුරුත් දන්නවා කුඩා අවධියේදී එක සුලබ කවුරුත් දන්න කාරණයක්. නමුත් බොහෝ විට අමතක වෙන කාරණයක්. මව් කුසේ ඒ ගත කරන කාල සීමාව තුළ දහස් වාරයක් ඊටත් වඩා මිය යන්න ඉඩ තිබෙනවා. නමුත් ඒ සමහර විට මව්වරු දරුවන් ගැන සැලකීම ඇතිව ඒ බඳු අවස්ථාවල් වල Tamanට ප්‍රියමනාප ආහාර පවා ගන්නෙ නෑ දරුවා පිළිබඳව හිතලා ඊනට උපන්නට පස්සෙත් අර කවුරුත් දන්නවා ඒක ලේ කිරි කර පොවනවා කියලා ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන එක් අවස්ථාවක මේ මව් කිරි කියන එක ආර්යස විනය කියලා සමහර විට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ආර්ය ව්‍යවහාරයන්ව කියන එකයි. ලෝහිතං ඉදං වික්කවේ ආර්යස විනයේ උච්චති යදිදං මාතුතඤ්ඤා එතකොට අපි මේ බුදුරජාන් වහන්සේ කියන ආර්ය ව්‍යවහාරයට අනුව මෞකිරි කියන්නේ ලේ ආර්ය ව්‍යවහාරයට අනුව මෞකිරි කියන්නේ ලේ. අපි අර අපේ හැඟීම් වැඩියත් මේක ගැන උනන්දු කිරීමටයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශය යථාර්ථයට උනන්දු කිරීමට. එතකොට මේ මව් කෙනෙකුගෙන් ලේ උරලා බොන්න කවුරුවත් කැමති නැහැ. ඒක නිසා යම් කිසි ධර්මතාවක් තුලින් ඒ මව්ගේ ලේ කිරි වෙන බවයි අපිට කියන්නේ. ඉතින් ඒක එතකොට අර බුදුරජාණන් වහන්සේ අන්නෙක් කෙලින්ම ඉදිරිපත් කළා ඒක. ආර්ය ව්‍යවහාරය අනුව මව් කිරි කියන්නේ ලේ. එතකොට ඒ වගේ ඒක ඒක අනුව අපිට හිතා ගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ එක පැත්තකින් අන්න අර තමන්ගේ ජීවිතය ආරම්භ වෙන අවස්ථාවේදී ඒ මූලිකම ආහාරය මව්ගෙන් ලැබෙනවා. ඊළඟට රැකවරණය සාමාන්‍ය තිරිසන් සතුන් අතර නැති අන්දමට ශිෂ්ට සමාජය තුල පියාණන්ගෙන් ඒක සැලකෙනවා. ඒක නිසා තමයි මව්පිය උපස්ථාන මෞපිය වන්දනාව ආදී පිළිබඳ බුදුරජාණන් වහන්සේ බොහෝ විට ප්‍රකාශ කළ තිබෙන්නේ. අනිත් අතට මෙතන බ්‍රහ්ම කියලා දක්වපු වචනය අපි ධර්මානුකූල විග්‍රහ කරනවා නම් අපි කවුරුත් අහලා තිබෙනවා සතර බ්‍රහ්ම විහරණය කියන එකක් බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. බ්‍රහ්ම ලෝකයට යන්න උපකාර වෙන්නේ කෙනෙකුට බමුණන් කියන ආන්දමේ ඒ ගිනි පුද ගිනි දෙව් පුද නොවේ සතර බ්‍රහ්ම විහරණය බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාලා සතර බ්‍රහ්ම විහරණය කියලා කියන්නේ මෛත්‍රී, කරුණා, මුදිතා උපේක්ෂා කියන ගුණ ධර්ම හතරයි. එයින් අර මෛත්‍රී ගුණය අත් වශයෙන් ඒක අර සියලුම සත්වයින් වෙත මෛත්‍රී පැතිරීමක් ගැන අපි කතා කරනවා. ඉතින් ඒ පෞල් ජීවිතය තුළ අපි හිතමු මේ දරුවාත් මමත් අතර එහෙම නැත්නම් දරුවාත් මව්පියනුත් අතර සම්බන්ධය දැක්වීමේදී අපිට මූලිකවම ඉදිරියට ගන්න පුළුවන් එක තමයි මෙන්න මේ මෛත්‍රී සිත. මෞකගේ ඒක නිසාම තමයි මේ පින්නතුන් කවුරුත් දන්නවා අර කරණීය සූත්‍රයේ දක්වලා තිබෙනවා මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුලක්ඛේ ඒවම්පි සබ්බ භූතේසු මාන සංභාවේ අපරිමාණං කියලා යම්සේ මවක් තමාගේ එකම පුත්‍රයා තමාගේ ජීවිතය පරිත්‍යාග කිරීමෙන් හෝ රැකගනීද එසේම සියලු සත්වයින් කෙරෙහි මෛත්‍රීමේ සිතක් පතුරන්න කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. එතකොට අන්නේ ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් දරුවෙකුගේ ජීවිතය සකස් කිරීමට මූලික වශයෙන් අර මෛත්‍රිය ඉදිරිපත් වෙනවා. මෛත්‍රිය උපකාර වෙනවා. මෛත්‍රිය තුල තියෙන අර මව් පිළිබඳ උපමාවෙන් අපිට හිතා ගන්න පුළුවන්. ඒක නිසා තමයි ඔන්න කෙනෙකුට උපමා වශයෙන් කියනවා නම් මෛත්‍රිය හරියට කිරි වගේ. එතකොට නමුත් ඒ දරුවාගේ වැඩිමේ එක් අවස්ථාවක් වෙනවා. දරුවා දඟකාරයි. මවට ඒ අවස්ථානුකූල අර බුදුරජාන් වහන්සේ වගේ එක්තරා ප්‍රමාණයකින් gedara budun වගේ උපාය කෞශල්‍ය යොදන්න සිද්ධ වෙනවා. දරුවා හික්මවා ගන්න. සමහර විට දඟ කරනකොට ටිකක් සැරවැර කරන්නත් වෙනවා. බුදුරජාණන් වහන්සේත් ওই දෙව්දත් ආදීන්ට පමණක් නෙවෙයි ඔය අනිත් ඒ වගේම සංඝයා වහන්සේලාට සමාහයට මෝගපුරිසා හිස්පුරුෂයා කියලා බැන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මහා කරුණිකයි. නමුත් මේ බැන්නයි කොද කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. නමුත් ඒකටත් බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක ඒ ඇත්ත වශයෙන් අපි මේ මහා කරුණිකයන් වහන්සේ කියලා ප්‍රකාශ කළාට ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම මෝගපුරිසා හිස්පුරුෂයා කියලා සංඝයා වහන්සේලාට බැන්නේ කියලා කෙනෙකුට සැක හිතෙන්න පුළුවන්. අපිට පමණක් නෙවෙයි නිගණ්ඨයින්ට පවා ඒක සැක හිතිලා එක් අවස්ථාවක නිගණ්ඨනාත පුත්‍ර කියන ඒ නිගණ්ඨ ශාස්ත්‍රූවරයා තමන් ඒ ඉදිරිපත් වෙන්නේ නැතුව අභය රාජකුමාර කියන තමන්ගේ දෘෂ්ටිගත රාජකුමාරයෙකුට පැවරුවා මේ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරන්න. ඇයි භාග්‍යතුන් වහන්සේ මේ මහා කාරුණික නම් අර දේවදත්ත ස්තවිරයන්ට හිතරි දෙන විදිහට මෙහෙම මෙහෙම කිව්වේ මේ වගේ වචන වාචික කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ අහන ඒ ප්‍රශ්නේ අහන්නම දානයක් එහෙම ලෑස්ති කරලායි මේ බුදුරජාණන් වහන්සේට ප්‍රශ්නේ ඉදිරිපත් කළේ. බුදුරජාණන් වහන්සේට ඔබතෝ කොටික ප්‍රශ්නයක් වෙයි කියලා. භාග්‍යතුන් වහන්සේ ඉස්සෙල්ලා මහනවා කරු මහා කාර්මිකද කියලා. මහා කාර්මික නම් ඇයි එහෙම කළේ කියලා ඔන්න ප්‍රශ්නේ ඉදිරිපත් කළා. එතකොට ඒ වෙලාවෙන් කොට අබේ රාජකුමාරයාගේ උකුලේ ඉන්නව පොඩි දරුවේ. ඒ කුමාරයාගේ දරුවා ඉන්නව උකුලේ. එතකොට කිව්වා බුදුරජාණන් වහන්සේ අහනවා හොඳයි මේ රාජකුමාරය ඔබේ මේ උකුලේ ඉන්න දරුවා තමන්ගේ කිරිමව්ගේ දෝෂ අඩුපාඩුවකින් හරි කෙනෙකුගේ සොයාගෙන බලාගෙන ඉන්න කෙනෙකුගේ අඩුපාඩුවකින් කැට කැබිල්ලක් මොකක් හරි කටේ දාගත්තොත් මොකද කරන්නේ? මම ඇදලා දානවා, ලේක හරි ඇදලා දානවා. අන්න ඒ වගේ තමයි මම මේ මේ දේවදත්ත හික්මවා ගන්න බැරි වෙනකොට මේ විදිහේ වචන පාවිච්චි කළා කියලා. අන්න එතන මේ මහා කරුණා ගුණයේ එක්තරා ගැඹුරු අර්ථය ගැඹුරු බවක් අපට පේනවා. අන්න ඒ වගේ තමයි ඉතින් මෑණියන්ටත් මව් කෙරුන්ටත් දරුවන්ට අර සැරවැර කීමේ තමන්ගේ ක්‍රෝධය පලි ගැනීම වශයෙන් එහෙම එකක් නෙවෙයි. නමුත් නියම ආකාරයෙන් කරුණා වශයෙන් දරුවන් හික්මවීමේදී ඇතැම් අවස්ථාවවල සැරවැර ආදී කරන්න සිද්ධ වෙනවා. නොතේරෙන අවස්ථාවේදී අර දුවන සර්පයින් පස්සේ ඉලවෙන අවස්ථාවක් කියලා තියෙනෝනේ. දකින දකින හැම එකක් පස්සේ ඉලවෙනවා. අන්නේ අවස්ථාවේ තමයි අර කරුණාව උද්දීපනය වෙන්නේ. ඉතින් අර කරුණාවට අපිට පුළුවන් ඕනනම් උපමාවක් දෙන්න. දැන් අපි කිරි ගැන කිව්වා. කුඩාව දිය ගැන කතා කරනකොට කාටත් දිරවන්න පුළුවන් පහසුම ආහාරය තමයි කිරි. ඉතින් අර කුඩා දරුවට ඔන්න මවගේ පිරිදෙනා වගේ තමයි අර මෛත්‍රිය මෛත්‍රී සිත තාමත්ම තාමත්ම සුහද ඒ වගේම මොලොක් ගුණය මවගේ මොලොක් ගුණය ඒ අවස්ථාවේ ඇතිවයි ඒ කිරි දෙන්නේ. එතකොට ඊළඟට නමුත් අර මේ වැඩෙන අවස්ථාවේ හික්මය යුතු අවස්ථාවේ මෑණියන් ඉදිරිපත් වෙලා ඇතම් අවස්ථානුකූලව සැරවැර කරන්න වෙනවා සමාජයට දඬුවම් කරන්නත් වෙනවා. එක්තරා විදිහකට හික්මවන්න හිමවීමේ උපක්‍රමයක් හැටියට උපාය කෞශල්‍යයක් වෙන. එතකොට අර මහා කාරුණික බුදුරජාන් වහන්සේ වගේ ඒ අවස්ථාවේ ඒක අන්තියට ගෙන යාම නෙවෙයි නුවණින් කල්පනා කරලා ඒ දරුවා හික්ම වීමට ඕන කරන හැටියට ඒක කරන්න සිද්ධ වෙනවා. අන්න ඒක අපිට උපමාවකින් කියනවා නම් ඊළඟට එහෙකට කියන්න පුළුවන් දැන් අර වෙඬරු පිඬ වෙඬරු පිඬ ඉක්මනින්ම උණු වෙනවා. කිරිවලට වඩා ගන්න නමුත් අන්න ඒ වගේ තමයි වෙඬරු පිඬ වගේ උණු උණයි කියන්නේ. ඉතින් මොකද අර මව් වුණත් ඒ විදිහට දරුවන් හික්මවීම හික්මවීමට උත්සාහ කළා නමුත් යම්කිසි දඟයකින් කියන දේ නාහ යමක් කරගත්තාම හා ඉතින් වුණා නම් ඕක විඳ ගන්නවා කියලා ඉන්නේ නැහැ. එතකොට ඒ තමන් ඒ දරුවාට පිළියම් කරනවා. අන්න ඒ වගේ තමයි අපිට හිතා ගන්න තියෙන කරුණා ගුණයේ තියෙන ලක්ෂණය බැලුව බැලමට ඒක ගොරෝසු. නමුත් ඉක්මනින් උණු වෙනවා. අන්න කරුණා ගුණය. එතකොට ඔන්න දෙවෙනි අවස්ථාවේ දරුවාගේ වැඩිමේ දෙවෙනි අවස්ථාවේදී මව් කෙනෙකුට කරුණා ගුණය උපකාර වෙනවා. ඔන්න ඊළඟට ඉතින් දරුවා දැන් වැඩිලා හොඳට ඉගෙන කියාගෙන දැන් සමහරට හොඳ තනතුරු වලටපත් වෙනවා. ඒ අවස්ථාවේ දරුවා දිහා මව්පියන් බලන්නේ ලොකු මුදිතාවකින්. මෙච්චර අපි මේ දුක් මහන්සි වෙලා දුක් විය පහදාම් කරලා දුක් කරදර කරලා මේ හැදිච්ච දරුවට දැන් ඉතින් නැගිටින්න පුළුවන්. අපේ අපේ උදව්වක් නැතුව ඉන්න පුළුවන් කියලා ඒ ගැන සතුටු වෙන මේ තරම් තත්යකට පැමිණියා. සමහර විට තමන්ගේ අසල්වාසී දරුවන් ඒ වගේ තත්යකට පැමිණෙනකොට ඊර්ෂ්‍යාව කරනවා. ඊර්ෂ්‍යාව වෙනුවට තමන්ගේ දූ දරුවන් අර වගේ තම ස්වශක්තිය නැගිටින්න පුළුවන් තත්ත්වයටපත් වෙනකොට අන්න මුදිතා ගුණය. ඒ මුදිතා ගුණය මේ ලෝකයේ දුර්ලභ ගුණයක්. ඔය බ්‍රහ්ම විහාර ගැන කතා කරනකොට බොහෝ දෙනා මෛත්‍රිය ගැන කතා කරනවා, කරුණාව ගැන කතා කරනවා. නමුත් මුදිතාව ගැන බොහොම ටික දෙනා හිතේ දාන්නේ. මුදිතාව අර ඊර්ෂාවට විරුද්ධ ගුණය. ඊර්ෂාවයි බහුලව ලෝකයේ තිබෙන්නේ. නමුත් අන්න අර මව්පියන්ට අවස්ථාව තිබෙනවා අර ඊර්ෂාව වෙනුවට ඒක ස්වාභාවිකයි. තමන්ගේ දරුවා පිළිබඳව හොඳට දියුණුව දියුණු වෙලා තමන්ගේ තත්වයට දැන් දැන් අපි පිහිටක් නැතුව ඉන්න පුළුවන් කියලා කියන්න පුළුවන් තත්වයට එනකොට ඔන්න ලොකු සතුටක් ඇති වෙන මුදිතාවක් ඇති වෙන මුදිතා ගුණය. ඉතින් ඒකත් අපි අර කිරි කතාවෙන් කිව්වොත් දැන් මිදුණු කිරි මිදුණු කිරි දිහා බලනකොට කාගෙත් හිත ප්‍රසන්නයි ඒක. බොහොම ප්‍රසන්න දෙයක් මිදුණු කිරි වාදනයක් දිහා බලනකොට. අන්න එතකොට දී කිරි වගේ හරියට මුදිතා ගුණය මේ උපමා වැඩි ගැඹුරටම මේ සාමාන්‍ය කාරණයක් පෙන්눔 කරන්න කියන මිසක් මේ අපි ධර්මයේ තියෙන දෙයක්ම කියනවා නෙවෙයි. ඉතින් කොහොම හරි මේ අර මෞපිය සම්බන්ධය අන්‍යෝන්‍ය සම්බන්ධතාව පෙන්눔 කිරීමට අපි මේ උපමා යොදන්නේ. ඔන්න එතකොට ඒ දරුවා ඒ විදිහට වැහැදිලා වැඩිලා පිරිමි දරුවෙක් නම් සමහර විට විදේශ ගමන ආදී නොයෙකුත් වේගෙන කීම ආදී යම් යම් කාර්යය නිසා බහැර යන්න ඉඩ සිද්ධ වෙනවා. ගැහැණු දරුවෙක් නම් මේ කවුරුත් දන්නවා මව්පියන් වල බොරුවට අඬන අවස්ථාවක් තිබෙනවා මේ දරුවන් විවාහ කර දෙන අවස්ථාව. නමුත් බොරුවට හෝ අඬලා ඒක උපේක්ෂාවක් ඇති කරගන්න ওই අවස්ථාවයන් මේ අය දැන් ඉතින් කොහොම හරි ආරක්ෂාත්ව ඉන්නවා කියලා අන්න උපේක්ෂාවට අවස්ථාව. එතකොට ඒ මව්පියන්ගේ ජීවිතය ගැන හිතලා බැලුවත්, දරුවාගේ ජීවිතය ගැන හිතලා බැලුවත් මේ සතර බ්‍රහ්ම විහරණය තුලයි මේ පවුලක් පවුලක යහපත සැලසෙන්නේ. අර එක පැත්තකින් කිරි වෙඬරු දී කිරි ගිතෙල් දැන් මේ මේ කියපු අන්තිම අවස්ථාව ගිතෙල්. මොකද ඒකට දැන් අපි කවුරුත් දන්නවා ගිතෙල්. ගිතෙල් කලයක්. ගිතෙල් පුරවපු වාදනයක් බය නැතුව අනිත් පැත්තට හරවන්න පුළුවන්. වැක්කිරෙන්නේ නැහැ ගිතෙල්. ගිතෙල් ඝනයි. ඒ වගේම බර. ඉතින් බර කියන එකට තියෙනවා ගරු කියන වචනයක්. ගරු ගාම්භීරය. ඉතින් ගරු අන්න අර ගරු ගුණය. එතකොට මේ කිරි, වෙඬරු, දී කිරි, ගිතෙල්. ගිතෙල් වගේ ඔන්න මේ අර උපේක්ෂා අවස්ථාව. ඔයින් අපිට පේන්නේ අර දරුවා මව්පියන්ගේ පිහිටෙන් වැඩෙන වගේම මව්පියන් දරුවා අරමුණු කරගෙන අර කියාපු සතර බ්‍රහ්ම විහරණය තුලින් වැඩෙනවා. ඔන්න විදිහේ මහා අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් මේ තුලින් මතු කරගන්න මේකෙන් මතු කරගන්න පුළුවන්. සතර බ්‍රහ්ම විවරණය පිළිබඳ කතාව මේකට කිට්ටු කරාම දරුවා අරමුණු කරගෙන මව්පියන් මෛත්‍රිය වඩනවා, කරුණාව වඩනවා අවස්ථානුකූල දෙවෙනි අවස්ථාවේ කරුණාව වඩනවා, තුන්වෙනි අවස්ථාවේ මුදිතාව වඩනවා. අවසාන අවස්ථාවේ දරුවගෙන් වෙන් වෙන්න පුළුවන් තරම් දැඩි උපේක්ෂාවක්. එහෙම නැත්නම් ඒක අර ආත්මාර්ථකාමී නොවි පරාර්ථකාමීව දරුවන්ගෙන් වෙන් වෙන්න පුළුවන් තරම් ශක්තියක් ඇති කර ගන්නවා. ඔන්න එතකොට අපිට ඒකයි මේ බ්‍රහ්ම බ්‍රහ්ම తත්වය බුදුර මව්පියන්ට බ්‍රහ්ම తත්වය බුදුරජාණන් වහන්සේ දුන්නේ ඒ අර්ථේනුයි. නමුත් අර මව්පියන් නිසා උපන්නයි කියන එක පමණක් නෙවෙයි. ඒක ඇත්ත වශයෙන්ම යම් යම් කර්මානුරූපවයි කෙනෙක් උපදින්නේ. මව්පියන් උපකාර කරගෙන ජීවිතයට උපකාර වෙනවා. ජීවිතයට උපකාර කර. පූර්වාචාර්ය කියන අන්නේ අදහසින් ඒ වගේම අර තමන්ගේ ශරීරයත් මනසත් ගොඩනගා ගැනීමට මව්පියන්ගෙන් ලැබුණු රැකවරණ අනුව සිහිපත් කරලා කෘතඥ වෙනවා. ඔයින් ඊළඟට මව්පිය පක්ෂයට මෙන් හිතා ගන්න තියෙන්නේ තමන්ගේ දූ දරුවන් පිළිබඳව ඇති කරගත්තු මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන ගුණය ක්‍රමක්‍රමයෙන් තමන්ගේ අසල්වාසීන්ටත් අනිත්‍යයටත් පතුරවන්න පුළුවන් නම් එතකොට ඒකම සතර බ්‍රහ්ම විහරණ පැතීමක් වෙනවා. ඉතින් අපේ ගිහි ජීවිතය ආශ්‍රයෙන් පවා ಗುಣධර්ම වගාදිගා කර ගැනීමට මේක හොඳ අවස්ථාවක් මව්පිය තුල ඇති මව්පියන් සහ දූ දරුවන් තුල ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව අර විදිහට නිවසක තමන්ගේ දරුවන් අරමුණු කරගෙන පටන් ගන්න මෛත්‍රිය අර විදිහට පතුරන්න පුළුවන් නම් ගමට අසල්වාසීන්ට ගමට රටට හැම පැත්තෙම අන්න මෛත්‍රී බ්‍රහ්ම විහරණය වැඩිම ඒකට ඒක ආරම්භයක් වුණා gederinම ඒ වගේම කරුණා ගුණය අර දරුවන් පිළිබඳව දරුවන් හික්මවීමට අවස්ථානුකූලව ගත්තු ඥානවන්ත ඒකට දැන් බුදුරජාන් වහන්සේ පිළිබඳව තියෙන්නේ මහා කරුණාව මේ පිනතුන් අහලා තිනු ඔය පඤ්ඤාස සබ්බ ධම්මේසු කරුණා සබ්බ ජන්තුසු බුදු බුදු ගුණ ප්‍රකාශ කරන ඇතැම් තැනක ප්‍රකාශ කරනවා පඤ්ඤාස සබ්බ ධම්මේසු ඒ බුදුරජාණන් වහන්සේට ධර්මයන් පිළිබඳව ප්‍රඥාව තියෙනවා කරුණා සබ්බ ජන්තුසු හැම සත්වයන් පිළිබඳව කරුණාව තියෙනවා ඒකට බුදුරජාණන් වහන්සේ මහා කරුණාව අපිට හිතා ගන්නත් බැරි තරම් මහා ගැඹුරු බුදුරජාණන් වහන්සේට අර සංසාර සාගරය එහෙම නැත්නම් සංසාරයේ වැටිලා ඉන්න සත්වයින් පෙරුණේ අන්න අර මව් කෙනෙකුට දරුවන් ගින්නට කිට්ටු වෙන ලිප ළඟට දුවන එහෙම නැත්නම් වාහන යන පාරට පනින දරුවන් වගේ තමයි බුදුරජාණන් වහන්සේට ලෝකෙ පෙනුනේ. ඒක නිසා ඉතින් බුදුරජාණන් වහන්සේට අවස්ථානුකූලව අර දුගතිය දුගතියෙන් මුදලා සුගති මාර්ගයට යොමු කිරීමට බුදුරජාණන් වහන්සේට සමහරට දැඩි ක්‍රියාමාර්ග සංඝයා වහන්සේලාට දැඩි විනය නීති මොහකපුරුෂයා කියලා වෙන කත්‍යා දේවදත්ත කෙලතුළු කියන වචනෙන් පා බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කළ අවස්ථානුකූලව. ඒකට මහා කරුණික බුදුරජාණන් වහන්සේ කළා වගේ එපමණක නැතත් තමන්ගේ අවබෝධ ශක්තිය මත පිහිටලා දරුවන් කෙරෙහි යන්න කරුණා නියම කරුණාවකින් කරුණාවකින් නෙවෙයි. එහෙම කරුණාවකින් කරනවද නැද්ද කියන එක ප්‍රකාශ කරන මේ සාමාන්‍ය ජන කතාවකුත් ධර්ම සාහිත්‍යයේම සඳහන් වෙනවා. එක්තරා දරුවෙක් කැලේට යන්න ලෑස්ති වෙලා යනකොට ඒ මව් කියලා තියෙනවා මේ එහෙනම් ගියොත් ඔය මීමෙක් ඇනලා මරා කියලා ඒ විදිහට තර්ජනයක් වගේ කළා. නමුත් මීම හමු වෙන වෙලාවේ ඔන්න දරුවා කල්පනා කළා මෑණියන් වහන්සේ ඇත්ත වශයෙන්ම මට මගේ මව් මේ විදිහට හිතුවා නම් ඒක වේවා. එහෙම හිතන්නේ නැතුව මට අවාදයක් වශයෙන් කළා නම් නෝ වේවා. අනේම් බේරුණා. අනේම් පේනවා අර මවගේ හදවතේ නියම මවක් නම් අන්න අර විදිහක වළක්වාලීමට පාවිච්චි කරන වචනේ පමණ ක්‍රෝධසිතින් වෙන්ව හික්මවා ගැනීමට ප්‍රමාණවත් පමණ දැනගෙන ඒ පාවිච්චි කළ යුතුව තිබෙනවා එක් අවස්ථාවක ඉතින් මහා කරුණික බුදුරජාණන් වහන්සේගේ චරිතයත් අපිට සමහර විට තේරුම් ගන්න බැරුව වගේ ඇතැම් විට ඥානවන්ත මෑණි කෙනෙකුගේ චරිතය පවා කුඩා දරුවට ඒ අවස්ථාවේ තේරෙන්නේ නැහැ. නමුත් වැඩිහිටපත් වුණාට පස්සේ තේරෙන්නේ අර විදිහේ රෝග පීඩා ආදියට යායට එහෙම නැත්නම් අතුරු අනතුරු වලට වැරදි සම්බන්ධතාවල් වලට ඒවට යොමු වෙන අවස්ථාවල මව්පියන් කරන අවවාදය හිතා ගන්න ඕන අන්න අර මහා කරුණික ඒ අර නියම බුද්ධියෙන් කරනවා නම් මහා කරුණා ගුණය මතු කර ගන්න අවස්ථාවේ කියලා එතකොට ඒ කරුණා ගුණය අපටත් පුළුවන් නම් අන්න අර ලෝකයාට විතරක් පතුරන්න ඒ වගේම කල්පනාකාරීව කෙනෙකුන් හික්මව ගැනීමට ප්‍රමාණවත් වන අන්දමින් හඩි ගැනීමට නොවේ යම් යම් අවස්ථාවල් වල දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන සමාජයේ ඒක හැකි තාක් දුරට මවක් දරුවෙකු ඉක්මවන මවකට මවක් දරුවෙකුට සැරපටු කරන්න වගේ කරන්න පුළුවන් නම් අන්න ඒකත් ලොකු අපි යමක් ඉගෙන ගත්තා වෙනවා මේ පෞල් ජීවිතය තුලින් ඊළඟට අර මුදිතා අවස්ථාවෙත් අපි කල්පනා කරන්න ඕන සමාජයේ ඊ타මත්ම බහුල අපට අහන්න ලැබෙන හැටියට තරඟකාරීත්වය ඒ වගේම අලුත් අලුත් සංකල්ප මේ උගතුන් පතුරවලා තියෙනවා ධනාත්මක සංකල්ප කියලා දේවල් ওই විදිහේ දේවල් තුලින් තියෙන්නේ කඟ වේනා වගේ කිසිම දෙයක් බලන්නේ නැතුව තමාගේ අභිවෘද්ධිය පමණක් බලාගෙන ධනය ධනයම ජීවිතයේ පරමාර්ථය කරගෙන කඩාගෙන මිඳගෙන යන ගමනක් මේ ගුණ ධර්ම ගැන නොතකා අන්නේ බඳු මේ සමාජ විෂම සමාජ ධර්ම පැතුරුණු යෝගයක ওই සතර බ්‍රහ්ම විහරණය තුලින් අපි කල්පනාකාරී වෙන්න ඕන. තමන්ගේ දරුවා හැදිලා වැඩිලා විභාග පාස් කරලා උසස් අනුචුරයටපත් වෙන අවස්ථාව ඇති කරගත් මුදිතාව වගේ තමන්ගේ අසල්වැසියාගේ දරුවක් සමහර විට දුගී කුලහීන කියලා ඒ විදිහට හිතන දරුවක් පවා අනේ කොයිතරම් හොඳද කොයිතරම් වටිනා දෙයක්ද කියලා සාදු සාදු කියලා හිතෙන්නේ සතුට වෙන්න පුළුවන් ගුණයක් ඇති කරගත්තොත් අන්න මුදිතා ගුණයත් අර ලෝකයේ අභාවයට යන මුදිතා ගුණත් අපි රැකගත්තා වෙන. ඒ වගේම තමයි ඊළඟට අනිත් පැත්ත තමයි අපටත් හිතා ගන්න තියෙන්නේ. අර මව්පිය සම්බන්ධතාව තුළ තාමත්ම ගැඹුරුම ප්‍රශ්නයක් තමයි අන්න අර කියාවෝ දරුවන්ගෙන් වෙන්වීම කියන එක. ඒකොට මේ දරුවන්ගෙන් වෙන්වීමේදී මව්පියන් මේ බ්‍රහ්ම තත්වය ඇත්ත වශයෙන්ම ඉහළින්ම ප්‍රත්‍යක්ෂ කරගත්තු අවස්ථාවක්. මොකද බ්‍රහ්මයා කියන්නේ දැන් සාමාන්‍ය ලෝක ධාතුවේ පිහිටීම ගැන කියනකොට ඉහළින්ම ඉන්න කොටසක්. ඉතින් ඒකම තමයි ඒ කට්ටියට ටිකක් දිග රැවුල පුත් එක්කයි සමහර විට ඒවා නිරූපණය කරලා තියෙන්නේ. ඉතින් මව්පියනුත් බොහෝ විට අර දරුවන් වැඩිණු අවස්ථාව වෙනකොට සෑහෙන වැඩිහිටි තත්වයක්, වැඩිහිටි බවක් ලබාගෙනයි සමාජයේ දරු ගම්භීර කටයුතු වලට අත දෙන්න පුළුවන් ශක්තියක් වගකීම් දැරීම තුලින් ඒද මව්පියන් ලබාගෙන තිබෙනවා. මව්පියන්ගෙන් දරුවන් ඉගෙන ගත්තා වගේ මව්පියෝ දරුවන්ගෙන් ඉගෙන ගන්නවා. ඒකයි අන්‍යෝන්‍ය සම්බන්ධතාව කියලා කියන්නේ. අර දරුවා පිහිට කරගෙන මව්පියන් මෛත්‍රී කරුණා මුදිතා තුලින් අන්තිමට උපේක්ෂාව දක්වාම යනවා. ඉතින් මේක උපේක්ෂාව කියන එක නිකම්ම ඇති වෙන දැන් උපේක්ෂාව කියන එක ඇතම් කෙනෙක් කල්පනා කරනවා මේක හැම දෙයකම කරබාගෙන ඉඳීම කියලා. නමුත් මෙතන අපිට පෙන්눔 කරන්න පුළුවන් අර කිරි නැතුව තනිකර ගීතෙල් එළදෙනුම්ගෙන් ලබා ගන්න බෑ. කිරි, දී කිරි, වෙඬරු ওই විදිහට ඒ අවස්ථාව පහු කරලා ගීතෙල් ඇති වෙන්නේ. අන්න ඒ වගේ අපි හිතා ගන්න ඕන අර මෛත්‍රී ඒකයි බුදුරජාණන් වහන්සේගේ අගට දැම්මේ. මෛත්‍රී, කරුණා, මුදිතා අන්තිමටයි උපේක්ෂාව වෙන්නේ. ඒ උපේක්ෂාව කියන්නේ නිකන් අර හැමදේටම ඇස් වහගෙන කිසිවක් නොතකා සිටීම නෙවෙයි. එහෙම නැත්නම් අර තාමත්ම කෲර විදියට ලෝකය ගැන නොතකා හැරීමක් නෙවෙයි. ගැඹුරු දෙයක් එතන තියෙන උපේක්ෂාව. ඒ ගැඹුරෙන් යුක්තවයි මව්පියන් අර දරුවන් පිළිබඳව ඔවුන්ගෙන් වෙන්වන අවස්ථාවේ ක්‍රියා කරන්නේ. ආත්මාර්ථකාමීත්වයෙන් තොරව පරහිතකාමීව දරුවන්ගේ යහපත තකා. නමුත් එපමණකින් දරුවන් හිතාගන්න නරකයි අපේ වැඩ ඉවරයි කියලා. ඊළඟට එතනින් තමයි දරුවන්ගේ කටයුතු පටන් ගන්න. දරුවන් දැන් ශක්තිමත් නම් ඒකයි අර මෙතන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ මව්පියන් භතෝ නේසං ස්ථාන. අපි මේ අතිදැඩි කරේ මව්පියෝ. අතිදැඩි මව්පියන් අතිදැඩි කර නිසා අපි දැන් ඒ අය පෝෂණය කරන්න ඕන. ඊළඟට කිච්ඡං නේසං කරිස්සාමි. අපි වෙනුවෙන් මේ මව්පියන් ගෙදර දොරේ නානා විද වැඩ කටයුතු කරලා එහෙම නැත්නම් යුතුයකම මේ කටයුතු කරලා ඒ ටික අපි කරන්න ඕන. අන්න ඒ දරුවන් ඊළඟට කල්පනා කරන්න ඕන. එතනින් මිදුණා නෙවෙයි. අයි වගකීම ඊළඟට එතනින් පැවරෙනවා මව්පියන් රැක බලා ගැනීම ආදී කටයුතු රාශියක්. ඉතින් මේකේ නොයෙකුත් අවස්ථාවල් තියෙනවා. මව්පියන් රැක බැලුව ගැනීම ගැන ඇතැම් විට චෙක් පතකින් පුළුවන් මව්පියන් ගැන රැක බලා ගන්න. ඇතැම් කෙනෙකුට මහලු මඩම් ආදියට යවලා ඒක එක ක්‍රමයක් තවත් අර අර මම අපි කලින් සඳහන් කළ ආකාරයට ඇතැම් අය Tamanට ලැබෙන ඇතැම් රැකියාවල් පවා ඒවා අතහැරලා පවා කියපු ගුණ ධර්මයක ගැනීමගෙන උනන්දු වෙලා ඊ타මත්ම ආසාවෙන් වටිනා දෙයක් කරනවා කියලා මව්පියන්ට එක බලා ගන්න. උන්ට මව්පියන්ගේ ආශිර්වාදයට අවසන් අවස්ථාවේ ලැබෙනවා. අන්න ඒක නිසා අපි කල්පනා කරන්න ඕන සමාජීය ඉදිරි ගමනට බුද්ධ ශාසනය කියලා කියන්නේ වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස. අපි බොහෝ විට ශාසන පරිහානිය ගැන කතා කරනකොට සංඝයා වහන්සේලාගේ අඩුපාඩුකම් ගැන තමයි කතා කරන්නේ. නමුත් මේ සංඝයා වහන්සේලා කියන જાතියේ ඉන්නෙත් අර ගිහි සමාජයෙන්. එතකොට ගිහි සමාජයේ තියෙන මේ ಗುಣධර්ම දූෂණය, ಗುಣධර්ම පරිහානිය සංඝයා වහන්සේලා අතටත් ඉබේටම එනවා. අර කියාපු ගෙදරවල් වල ගත කරන කාලය තුලවත් ඒ සංඝයා වහන්සේලාට ඉබඳු මේ පරිසරයක් ලැබෙන්නේ නැත්නම් එතකොට දෙපැත්තෙම වගේ කියන්න සිද්ධ වෙනවා මව්පියන්ගෙන් ඉටු විය යුතුකම් දරුවන් පිළිබඳ ඉටු කරන අතරේ අර කියාපු ආකාරයට කිරිටිකේ හිට අනිත් හරිය දක්වා ඒවා හරියට දරුවන්ට ඉෂ්ට වෙනවනම් ඊළඟට දරුවනුත් ඒ වගේම මේ බුද්ධ වචනය මුල් තැන තියාගෙන තමන්ගේ යුතුයකම් තමන්ගේ ආත්මාර්ථකාමීත්වය පමණක් එහෙම හිතුවනම් තමන් වැඩි අර කූඩුවකින් පිට වෙලා යන කුරුල්ලන් වගේ ඊළඟට ඒ මව්පියන්ගේ ඉඳගුණ රැකවන්නේ අමතක කරලා තමන්ට ඕනේ හැටියට පියා ආසර කරලා ඊතන ඉඳලා මුළු ජීවිතය තවත් පියා ආසර කරලා තවත් කෙනෙකුත් ඒ වගේ සොයාගෙන ලෝකයේ ඒ තැන පියා ආසර කරමින් ඉන්න පුළුවන්. නමුත් තමන්ගේ කරන්න තිබෙන යුතුයකම් කොටස චක්පතකින් ඉටු කිරීමට වඩා සියතින් කරනවා නම් ඒක ඊටාත්ම වටිනා ආදයක් ලෝක ආදර්ශයක් අතීතයේ රජවරු පවා ඒ රජකම්මා ආදී උසස් තනතුරු තිබියදී රාජ කටයුත්තට යන්න කලින් නැත්නම් මේ අතීත ලංකා ඉතිහාසය සඳහන් වෙනවා. මෞපිය උපස්ථානයේ නිරත වුණ බව ඊළඟට ජාතක කතා අතර ජාතක කතා රාශියකම බුදුරජාණන් වහන්සේලා දැන් මෙතෙන්දිත් මේ කියවෙන්නේ අන්ධ වූ අන්ධ වූ ඇතින්න අන්ධ වූ ඇතින්න අන්ධ වුණාට පස්සේ මොනව කරන්න බැරිද දරුවන්ට කවුද දන්නේ කවුද කාටද පේන්නේ නමුත් අන්ධ වුණාම තමයි කරන උපස්ථානේ අන්ධ වුණු මව්පියන්ට කරපු උපස්ථානේ තමයි ශ්‍රේෂ්ඨම උපස්ථාන කාටවත් පේන්නේත් නැහැ අන්න එතකොට ඒ තරම් මේ මෞපියන උපස්ථානයේ තිරිසනෙක් තිරිසන් සතෙක් වෙලත් කරපු බවයි අර ඒ ධර්ම කතාවෙන් පෙන්වුම් කරන්නේ. ඒ වගේම බෝධිසත්ව චරිත කොතිකුත් සඳහන් වෙනවා. මොකද මේ අපි බෝධිසත්වයන් වහන්සේ කියලා කියන්නේ ඒ බුද්ධත්වයට පෙරම් කරනවා කියලා කියන්නේ මේ ලෝක ධාතුවේ ලැබිය හැකි උපරිම අධ්‍යක්ීම් රාශිය තුලිනුයි බුදු කෙනෙක් බිහි වෙන්නේ. ඒ තුලින් අර තමන්ගේ අධ්‍යක්ීම් රාශිය තුලිනුත් ඒ ලබා ගන්න ඥාන සම්භාරය තුලිනුත් ඒ හැම එකකින්ම තමයි ඒක පිරීලා ගිහිල්ලා අන්තිමට බුද්ධත්වයේ අර කියාපු දසපාරමිතා දාන සීල භාවනා ආදී දසපාරමිතා අවසානයේ උපේක්ෂාවෙන් ඉවර වෙන ඒ පාරමිතා පිරීලා යන්නේ අන්න ඒක නිසා අපි කල්පනා කරන්න ඕන අපේ මේ ශාසනය රැක ගැනීම ගැන බෞද්ධ පින්නතුන් ගිහි පින්නතුන් තමන්ගේ ඒ ගෘහ ජීවිතයේදී මෙන්න මේ කියාපු මෞපිය උපස්ථානයට අදාළ ගුණධර්ම රාශිය සතර බ්‍රහ්ම විහරණයේ ආශ්‍රයෙන් වැඩිම තුලින් මේ ශාසනය චිරස්ථායී වීමට කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට මේ අපි මේ ධර්ම කතාව ආශ්‍රයෙන් මේ අවස්ථාවේ කාරණා මතු කරේ මේ පොසොන් පොයේ ලං වෙනකොට හැම දිනෙකම බුද්ධ ශාසනය ගැන කතා කරන නිසා මේwidetilde මේ ඉදිරිපත් කළ කාරණා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන ඒ ගිහි ජීවිතය තුළ යන්න පුළුවන් දුරක් ධර්මානුකූලව යාමට අර ධනාත්මක චින්තන ආදියට යට නොවි උත්සාහ කරන්න ඕන දැන් අද දින මේ වටිනා ශීලයක් සමාදන් වෙලා Taman අර නෙක්ඛම් මේ පළවෙනි පියවර වගේ gedara dorowal වලින් ඉවත් වෙලා වටිනා ශීලයක් සමාදන් වෙලා මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ සංසාර දුකෙන් එතර වීම සඳහා පළවෙනි පියවර ඉටු කිරීමට මේ ශීල සමාදන් වුණා ඊළඟට ඒකටම ආදාළව බණ භාවනා කළා. ඉතින් මෙතන මේ ඒ වගේම මේ ජීවිතයේ වටිනා ගුණ ධර්ම වලට උපකාර වන ධර්ම දේශනාවක් ඇසුවා. ඒතුළ මේ තුලින් ලබාගත් මේ කුසල ශක්තිය ධර්ම ශ්‍රවණ ආනිසංසය තුලින් තමන්ගේ ජීවිත ධර්ම මාර්ගයෙන් යන්නේ හැකිතාක් ඉක්මනින් සසර දුක් ජාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාර දුකින් අත් මිදෙල උතුම් මහා මහණෙනි සැනසීමටත් මේ කුසල ශක්තිය කාන්තෙන් හේතු ආසනා වේවා ප්‍රාර්ථනා කරන කරන අවීචී සිට අකනිටා දක්වා සීල සත්වෙන ධර්ම ශ්‍රවණ ධර්ම ශ්‍රවණානි සංසේ ධර්ම දේශනානි සංසේ අනුමෝදන් වීම තුලින් ඒ තමන්ගේ ප්‍රාර්ථනීය බෝධි උතුම් මහා මහණෙනි සැනසෙත්වා කියන ප්‍රාර්ථනා කරා. ගාථා කියන්නේ තාවතා චම්හි සම්පතං සම්පදං සබ්බේ දේවානුදන්තු සබ්බ සම්පatti සිද්ධා සබ්බේ දේවා අනුමෝදිත්වා උච්ඡන්තු අංකම් පදං ආපාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මනිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මනිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මනිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිස්වා චිරංගක්ඛන්තු දුක්ඛප්පත්තාරින් දුක්ඛා භයප්පත්තාරින් භය සෝකප්පත්තාරින් සෝකා හුතු සම්බේ විපානෝ දුක්ඛප්පත්තාරින් දුක්ඛා භයප්පත්තාරින් භය දුක්ඛප්පත්තාරින් සෝකා හුතු සම්බේ විපානෝ දුක්ඛප්පත්තාරින් දුක්ඛා භයප්පත්තාරින් භය සෝකප්පත්තානි විසෝකාං දුසබ්බේ විපාණිනෝ විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන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 ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි